බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තමාච වික්ඛවේ සම්මා සති ඉද වික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං සම්මේ සුධම්මානුපස්සී විහෙරති ආචාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං අයං උච්චති භික්ඛවේ සම්මා සතිති ගෞරවණීය යෝගාවචර මහා සංඝරත්නය අවසරයි. මේ වාදික භාවනා යෝගී පාදක මහත්වරු සම්බන්ධ කරගෙන මහා සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන යන ලබන ධර්මදේශනා මාලාවේ අද අපි 103 වෙනි අංකයටයි මේ ආරම්භය ලැබුවේ විවිධම ලබා ගත්තේ ඒ වෙනකොට මේ ගත කළ කාලය තුල අපි සතර සතිපට්ඨානේ මුලින් මුලින් සඳහන් වෙන අද මාත්‍රිකා පාඩේට නැවත මතක් කරගත්ත ඒ කායේ කායානුපස්සී කොටස වේදනාසු වේදනානුපස්සී කොටස චිත්තාන චිත්තේසු චිත්තානුපස්සී කොටස ඒ වගේම ධම්මේසු ධම්මානුපස්සී කියන කොටස් මුල් කොටස් තුන සම්පූර්ණයෙන් සමාර කරලා තියෙනවා ධම්මානුපස්සනාවේ අවසාන කොටසේ ගත කරනවා. නැවතත් සතිපට්ඨාන කියන සූත්‍රයේ නම අනුව ගත්තත් සති හැම එක එක සතිපට්ඨාන පර්වයක් එක එකක් සමාර කරනකොට ධ්‍රුව පදේ සඳහන් කරන සතිමා කියන පදේ ගත්තත් නැවතත් මේ ධම්මානුපස්සනාවේ සම්මා සති කියන පදේ ගත්තත් මේ ඔක්කොගෙම මූලික කොටස තමයි මේ සති කියන අර්ථයේ සති කියන චෛතසිකය. මේක සති ධාන ප ဋ ාණ උප ဋ ාණ කියන අර්ථات එක එකතු කරලයි සතිපට්ඨාන කියන සූත්‍රය නම් කරලා තියෙන්නේ. මේ සතිපට්ඨාන සූත්‍රයේ මූලික චෛතසිකය සාතිය. ඒ සතියෙන් යුක්ත කෙනාට සතිවන්ත බුද්ධලයට සතිමන්ත බුද්ධලයට සතිමා කියන නම මේකට මාර්ගාංගයකට තුඩු දෙන අවස්ථාව වෙනකොට සම්මා සති කියලා යොදවනවා. මේ ආකාරයෙන් පෙර පසු යොදන විවිධ විශේෂණ පද එහෙම නැත්නම් එකතු කිරීම නිසා මේ සතිය විවිධ පැති වලින් අපිට ආයෙත් ලැබෙනවා. කොහොම නමුත් මේක ආධුනිකයෙකුට හෝ වේවා වැඩහත් පන්තියේ ඉඳගෙන සතිය ඉගෙන ගන්න කෙනෙකුට වේවා එහෙම නැත්නම් මේ කියන ආකාරයේ ධර්මානුපස්සනා කොටසට ගිහිල්ලා සතිය පිළිබඳ හොඳ පරිචයක් හොඳ වේතුල භාවයක් ඇතුව කතා කරන කෙනාට සතිය කියන්නේ চৈতසිකයක් කියන එක හොඳ හඳුනනවා අපේ හිත ගත්තාම ඒක වතුර විලකට සම්බන්ධ කළොත් ඒ වතුර විල අපි කියන බව ඈතකට ගිහිල්ලා හෝ ළඟට ගිහිල්ලා දැනගන්නේ ඒක රැයිලාගෙන ස්වරූපේ. වතුරක් කියනවනම් ජලාශයක් කියනවනම් ඒකේ ඒ රැලි නගිනවා මතු පිට දිලිසෙනවා සීතල ගතියක් පානවා ඒකේ තියෙන ආබන්ධන ශක්තිය අධ්‍යය. මේ නිසා අපි දන්නේ වතුරේ වතුර තියෙන බාට ලකුණු තමයි ඒ වතුරේ නගින රෑලි. මාතකයේ තියෙන දිලිසෙන භාවය. ඒ වගේම තේත ගතිය, ආවන්දන ගතිය. ඒ තමයි හිත පවතිනකොට ඒ හිත තියෙන බවට ලකුණු තමයි চৈতසික කියන්නේ. පහමෝද ළඟට ගියාම රැලි ගහන්නවා. පරාක්‍රම සමුද්‍රය ළඟට ගියාම රැලි ගහන්නවා වගේ එකක් එකක් පාත රැලි ගහමින් පවතිනවා. රැලි නැතුව පවතී කියලා අපිට හිතන්න අමාරුයි මේ ලෝකේ විනාශ වෙනකම්. ජලාශයේ තියෙන කන්දලේ තියෙන. ඒක 25ක් වෙනවා. ඒ වගේ තමයි හිත පවතින තාකල් চৈতසික පහළ වෙනවා. ඒ නිසා හිතයි চৈতසිකයි වෙන් කරන්න බැරි ධර්මයක්. ඒ තරම්ම ඒකම තමයි. ඒක ආයි කොටයි ආයි උරුවයි මේ කොල්ලාවයි වාගේ වතුරයි රැල්ලයි වාගේ ඒකෙම තමයි. ඒක තියෙන බවට බොහෝත ලක්ෂණය තමයි පවතින ලක්ෂණය තමයි চৈতසික. ඒකට සායිදික නාම රාශියක් පිළිබඳව සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. ඒක ඔය අතු ආයුගේ එනකොට නැත්නම් අපි ධර්ම කතාවල් වලට එනකොට 52ක් වශයෙන් සඳහන් කරලා මේ 52 අතර සතිය ඊටාත්ම චාම් නිස්කලංක ආක්‍රමණශීලී නැති අතුලිතට බබල වෙන අනිකු සාහිත්‍ය ධර්ම වලට විස්සද්ද උපකාර කරන ඒ විප්ලවකාරී চৈতසිකය. නිහඬ විප්ලවයක් ගැන চৈতසිකය. නමුත් ආගම බුද්ධ ආගම විශේෂයෙන්ම අපි කතා කරන මේ යුගයේ එන කාලේ මේ চৈতසිකය හඳුනාගෙන තිබුණේ නැහැ. ආගම හඳුනාගෙන තිබුණේ ශ්‍රද්ධාව. එතනින් ගියා ප්‍රඥාව, එතනින් ගියාම සීලය, සමාධිය මේ চৈতසික වල තියෙනවා නිකන් කැපි පේන ගැටියක්. හුවා දක්වන ගතියක් තියෙනවා. අඳුර ගතියක් තියෙනවා. කියාපාන ගතියක් තියෙනවා. මේ අතරමැද සතියේ ඉතාමත් අපි සාමාන්‍ය විවරය කරන හිමිජාවක්. පැත්තකට වෙලා තමන්ගේ කෘත්‍ය සිදු කරන ගතියකුයි තියෙන්නේ. ඒ නිසා මේ අඳුරේ පස්ස යන කියාමාන පස්ස යන අත්තන්ට සත්‍යචෛතසිකය වගේ නියත සේවයක් කරන හැබැයි විප්ලවයක් කරන නියත විප්ලවයක් කරන চৈতසිකයක් එච්චර රසවත් වීම නොවීම ඒක පොදු වෙන කාරණාවක් නෑ. ඒක සම්මතයන් වහන්සේ වගේ යුගපෙරලියක් කරන්න පුළුවන් මහා පුරුෂයෙකුට අනිවාර්යයෙන්ම මේ සතිය වාවිතයික සිටිය විශේෂයෙන් කැපී පෙනෙනවා උන්වහන්සේ වගේ අත්ත බොහෝමත්ම මේකට ධෛර්යමත් කරනවා සතිය ගැන වෙනියත්ට වඩා කුතුම් කළසලකනවා වඩනා කළසලකනවා උතුම් පලංගනවා අතන දෙනවා නමුත් අපේ සාධන ඉතිහාසය ගන්නකොට මේ සර්වඥාන්සේ ඇති කරපු මේ වක්කිනතන සතියට දීලා තිබුණු ඒ උත්තර භාවය අවුරුදු 10000ක් කරලා කියනවා. ඒ පවතින තාක්කල් සෑම කෙනාම සත්‍යමත් වෙන මේ ධාතනේ ලබාගත යුතු සමාධි සමාපatti ධ්‍යාන මාර්ගඵල සාක්ෂාත් කරගෙන තියෙනවා. මොකක් වුණාද කියලා දන්නේ නැහැ. මේ සාධන විද්‍යාවේ යම් තැනකදී මේ සතියට දීපු දැන නැති වෙලා ඒ ශ්‍රද්ධාවත් අනෙකුත් ඒ වාගේ ප්‍රඥාව සමාධිය සීලය වගේ කැපිපෙන ධර්ම ටික ඉදිරියට ආව මේ ධර්ම ආලෝකමත් කරන මේ ධර්මයේ ධාවකවන මේ මූලික සතිය සසලකා හැරියා. පුරම්මාගේ හැලකින් ලැබෙන්න පටන් ගත්තා. යථා කාලයේදී සාතනෙ පිළිවීමක් ඇති වුණා. ඒ නිසා ඉතිහාසය අරගෙන බැලුවත් මේ සත්‍ය පිළිබඳව මේ කරන විවරණය ඉතිහාස කරුණුන්ට යාදෙන ගතියක් තියෙනවා. නමුත් මේ බුද්ධ ජාතිය වෙනකොට කොහොමද කියන දන්නේ එවකට ලෝකෙ හිටපු ප්‍රධානම නායකයෝ බෞද්ධ නායකයෝ දැනගෙන හිටියා මේ බුද්ධ ජාතියෙන් පස්සේ නැවතත් බුද්ධ ආගමේ කැපිපෙනීමක් එනවා අපි අවස්ථාව සූදානම් වෙන්න ඕනේ. අපි ඒකට පුරදී ලයිදී කටකට කරන්න ඕනේ. හැම පැත්තකින්ම බෞද්ධ පුරුදයක් ඇති වුණා ඒ බුද්ධ ජාතියේ. මෙතන ඉන්න නැත්නම් මේ යුගයේ ඉන්න හොක දෙනේ එතකොට ඒක ඉපදිලා නැහැ ඉපදිලා තියුණත් එච්චර දැනුම යම් සංකීර්ණ. දැන් වැඩි හිටියව ගත කරන දැනට ඉන්න බොහෝ දෙනා මේ කාරණා දාන. මේ පස්සේ ජන බුද්ධ ජයන්තිය ආසන්නයේ සිද්ධ වෙච්ච පෙරලි විප්ලවව ප්‍රධානම දෙයක් තමයි නැවත මේ සතිය ඉස්පතු. ඒ සති চৈতසිකේ තියෙනවා නම් ධර්මයේ සාන්දෘෂ්ටික වෙනවා. සති চৈতසිකේ නැත්නම් ධර්මයේ නිකන් ආගමක් බවට පත් වෙනවා. එතකොට අඬ හැරේ විතරයි. කියා ගන්න විතරයි ඒ කියන කාරණා ඇත්ත මේ බොරු කරන්න හදනව නෙවෙයි. හොඳ හැඟීමකින් තමයි කටයුතු කරන්නේ. නමුත් මෙලොව වශයෙන් ප්‍රයෝජන ලැබීම කියන එක ඒ කියාපාන ආගමේ නැහැ. නැති වුණාට ඒගොල්ලන්ට බාධාවකුත් නැහැ. නමුත් සතිය වගේ දෙයක් අගය කරන සමාජයක සතිය වගේ දෙයක් අගය කරන පුද්ගලයෙක් තුළ අනිවාර්යම අවශ්‍ය කරලා තියෙන්නේ ඉස්තිරසාර නිහඬ ඒ ප්‍රතිපත්තිය ගෙනියන. උදන්නවා ඒ කියාපාන අන්ධකාරපාන දේවල් වල ගෝසාව තිබුණට පුස්සක් වෙන්න පුළුවන්. අනිකුත් ආගම් වලට වෙච්ච දේ මේක වෙන්න පුළුවන්. සත්‍ය තුල ඒ වගේ අන්ධකාරපෑමක් නැති වුණාට ඒ තබන පියවර ගුණ සංඛාරෙට කවදාකවත් අපෝ කියන්න වෙන්නේ ඒ විතරක් නෙවෙයි අන්ධහර පාන চৈতසික ස්ථේරටම පණ දෙන්නේ ඒවට අර්ථය දෙන්නේ මේ සතිය. උන්දා සතිය ඉතරයි කියන්නේ ඒක සතිවන්ත සතිමන්ත කියන කමද පදේ සතිමන්ත වෙන එක ජීවිතේක සංසාරෙට එක සැරේ කරනවා. ඒ දෙය කරා නම් මේ බුද්ධලාපව කවදාකවත් අපව ඇරෙන්නේ නැහැ. මොකද සතිය එහෙම চৈতසිකයක් සතියේ තානත්ම පැකිලීමකින් පසුබෑමකින් කෝල ගතිපාමින් කෝඩු ගතිපාමින් තමයි තනකට එන්නේ. බලයේ තහවුරු කරගන්නේ. තහවුරු කරගත්තට පස්සේ නම් අම්මා මුත්තට යන්නේ නැහැ. ඉච්ඡායගෙන කබල්ලාය කියලා ගිහිල්ලා මුත්තාපන්නයන් කියලා ඒක බුදියා ගත්තයි කියලා කතාවක් අපේ ජන විවහාරේ වාදනයෙන් තාසතිය පිළිතුර ගන්න බොහෝම අමාරුයි. මොකද සතියට අවශ්‍යතාවයක් නැහැ තැනකට ගිහිල්ලා රජ වෙන්න. අති රෝම නිස්සද්දව පසුබාහන ගතිය වගේ තමයි ක්‍රියාත්මක කරන්නේ. මොකද ඉදිරියේ ක්‍රියාත්මක වෙන නන්දු රාශියක් ඉන්නවනේ. ඒ අත්පත් එක හතුනක් සතියට නෑ. නමුත් යෝගාවචරය මේ බව දැනගෙන සතියද නිසිතයි. ජීවිතේ ප්‍රධාන තර දුන්නා නම් ඒ යෝගාවචරය මෙන්න මේ සතිය රජ කරවන්න සතිය මුල් කරවන්න සතිය මතු කරවන්න ගන්න මේ ප්‍රයත්නේ විනෝදාංශයක් කරගත්ත දවසේද අන්න ධර්මයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතෙක් කල්ම ආගම තමයි ක්‍රියාත්මක වුනේ. නමුත් ආගම කවදාවත් නිෂ්ඨාවක් නෙමෙයි. සතිය ආගමානුකූල නැහැ. නැත්නම් සතියට ආගමක් නැහැ. සතිය ඉතර වුණාට පස්සේ අර ආගමික ජීවිතයට පව වෙන විදිහට කියන ශ්‍රද්ධාවට පව සීලයට පව සමාධියට පව ප්‍රඥාවට පව අමුතු කලක් වෙනවා. ඒ වගේම තමයි සතිය යම් තැනක පිහිටෙවුවා නම් කවදාකවත් සතිය මකන්න බෑ බ්‍රහ්මයෙකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් හතරෙකුටවත්. මෙන්න මේ නිසා මේ සත්‍යයේ තියෙන ආරම්භක කෝල භාවය ආරම්භක කෝරු භාවය ලැජ්ජාවේ මිලිකෙන ගතිය යෝගාවචරය දැනගෙන මෙන්න මේකට අනුග්‍රහ කිරීම තමයි යෝග ජීවිතය කියලා කියන්නේ. මුළු ලෝකෙ ඕනම තැනක වෙන්න පුළුවන්. ඕනම කෙනෙක් තුළ වෙන්න පුළුවන් ඕනම වෙලාවක් තුළ වෙන්න පුළුවන්. එනිසා මේක ජීවිතේක අපි කොයි වෙලාවක හරි මේක වර්ධා ගත්තොත් විතර කාවද්දා ගත්තොත් අපි තේරුම් ගන්න ඕනේ ඒක මුළු සංසාරකම සැරයකට කරන්න වෙන්නේ. ඊට පස්සේ සතිය ක්‍රමක්‍රමයේ ක්‍රමක්‍රමයේ Taman අල්ලගත්තා වූ ඉඩම ක්‍රමයෙන් වර්ධනය කරමින් නොපසුබසිනා නොපසුබට ඒකාන්ත ප්‍රගතිශීලී ගමනකට කෙරේ. උදාස් වෙලාවට ලංකාව වගේ රටක මේ සතිය කියන වචනය බොහෝම තාක්ෂණික වචනයක් විදිහට බාරගන්නේ නැතේ වෙන තේරුම් ගන්න අමාරු සත්‍යකටපත් කරගෙන තියෙනවාපත් වෙලා තියෙනවා නමුත් මේ විස්තර කරන විදිහ කාරණාව බලනකොට ඒක අපිට අපේ පූර්ණ ධෛර්යය දීලා ලායදී උරදී කටයුතු කළ මේ සතියට මුන්තන දෙන්න වෙනවා ඒ දෙන්න කටයුතු කිරීමේදී සතියවත් අඩු ගන්න අපිට උදව් කරන්නේ නැහැ. මොකද සතිය බොහොම ලැජ්ජ තියෙනවා. සසුබායසලි කෝල ගති පාන කෝඩු ගති පාන ඒ නිසා සද්දී ඕනකමක් නැහැ මේ සද්ධාය වගේ සමාධිය වගේ සීලය වගේ ප්‍රඥාව වගේ ඉදිරිපත් වෙලා කටයුතු කරන්නේ. කියන්නේ බෑ බෑ කියන කොහොම ලැජ්ජ සීලී ස්වරූපයක් තමයි සතිය කියන්නේ. ඒ නිසා යෝගාවචරයට දෙලොවක වැඩ තියෙනවා. කාම ආශාවල් වලින් ඉන්ද්‍රයන්ගෙන් ලැබෙච්ච සතුටක් නැති වෙනවා. මේ උත්සාහ කරන අතර සතියක් අමෝරාවෙන් ඉදිරියට ගෙනියන්න වෙනවා. ඒක ලොකු වෙහෙසක් තියෙන බව හැබැයි මෙන්න මේ වෙහෙස නැති කිරීම සඳහා එහෙම නැත්නම් මේ සත්‍යය පිළිබඳ හුරු පුරුදු වචනයක් මේකට ඉදිරිපත් කරගත්තොත් පහසු වෙන නිසා හේතු කාරණු සහිතවේ ත්‍රිපිටකයේ ඍජුව සඳහන් නැත අටුවාවල පවා සත්‍යයයි අප්‍රමාදයයි සමාන කරලා පෙන්නනවා. මොකද මම මේ කතාව ඇදලා ගත්තේ මේ අප්‍රමාදය කියන එක සාමාන්‍ය බෞද්ධයට උරු වචනයක් නිසා. සර්වඥ වහන්සේගේ අවසාන වචනේ සඳහන් කරන්නේ අප්‍රමාදේන බික්කවේ සංකාදේක. වයපෙන් සබ්බේ සංඛාරා අනිත්‍යා නැත්නම් වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සංකාරේ මාන්නේ මේ අතිතා ධර්මයේ සියල්ලම වැය වෙන සුළුයි, ඡය වෙන සුළුයි, නැති වෙන සුළුයි. ඒ නිසා අප්‍රමාදීව තමා නොවි වහවහ සම්පාදනය කරන්නේ. මෙන්න මේ කියන අප්‍රමාදේ තමා නොවීම හුරුයි. සිංහලයට හුරුයි. ආගමානුකූල වචනයක් ධර්මානුකූල වචනයක් වාටපත් වෙච්ච නිසා අප්‍රමාදයේ සහ සතිය සමාන ලක්ෂණකින් සමීකරණයක් විදිහට ඉදිරිපත් කරගත්තාම අර සතිය කියන වචනේ තියෙන තාක්ෂණික ගතිය අපිට තේරෙන්නේ නැහැ වගේ කියන ගතිය ටිකක් බය හැල් වෙලා. සර්වඥාගේ දේශනාවල මේ සතියක් අප්‍රමාදය සමාන කිරීමට යම් යම් කරුණු දක්වලා තියෙනවා මේ වගේ සත්‍ය සමානයි අප්‍රමාදය කියලා සමීකරණ දක්ව ගන්නනේ. නමුත් ඒ මේ සති සතිපට්ඨාන සති මේ කියන ධර්ම විස්තර කරනකොට කුසල වාදී තිබික්ක වේවදමානෝ චත්තාරෝ සතිපට්ඨානේ ඒනම් චත්තාරෝ සතිපට්ඨානේ වදමානෝ ධම්මා වදෙය්‍ය සති සත්තාව රතිපට්ඨානේ සම්මාවදමානෝ වදෙය්‍ය ඒවලෝකායම් වික්කවේ කුසල රාජේති යද්දන් සත්තාරෝ හතිපට්ඨාන. පහණි යම් කෙනෙක් කුසල රාජයක්. නැත්නම් මිත්‍යා කුසල් මිත්‍යාක් මල් මිත්‍යාක් වාගේ මල් රාශියක් වාගේ කුසල රාශියක් කියලා වචනේ කියනවනම් හතර සතිපට්ඨානයයි මේ බුද්ධ සාධනෙදම හොඳම කුසල රාශිය කියලා කියනවනම් ඒ කියවන සම්‍යක් කියනවා. කේවලයි ආය වෙනත් එක දෙයක් සම්බන්ධ කරගෙන ගියන අසම සමව සම්බන්ධීකරණ එක පේනවා කේවල ඡායංගික වේදුර ආකීටි යද්දන් සත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන තමයි ශාසනයක ධර්මයක කියන උත්තර කුසල අසම සම කුසලයි මෙතෙන්දි තවත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ චත්තාරෝ සතිපට්ඨානා කියලා කියන්නේ සතිය සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨාන ඒක තමයි මේ මූලික අද ආරම්භ කරගත්ත දේශනා පාඩේ සඳහන් වෙන්නේ සතමෝච වික්කවේ සම්මා සාති. බුදුජානනාථ එතන රැස්ලාගේ මහා සංඝරත්නයේ කුච්චිතු කත්තු කම්මිතා ප්‍රශ්නයක් විතරන මහණනි සම්්‍යක් සතිය යනු කීම? මේ සංඝයා වහන්සේලා කෙනෙක් නැගිටලා පන්ති ප්‍රශ්නයක් ආවම උත්තර දෙනවා වගේ උත්තර බලාපොරොත්තුෙන් අහන ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මේ කතා කරන්නේ සම්මා සතියයි කියලා පිළිදෙට හඳුන්වා දීම සඳහා කුමක්ද සම්මා සතිය කියලා බුදුරජාණන් වහන්සේ මොහොතක් නතර වෙනවා. ඒ නතර වෙන්නේ Taman වහන්සේ උත්තර දෙන්නයි. ඉතින් මේ සංඝ රත්නයේ එක්කෙනෙක් අකුසල නැගිටින්න පන්ති වගේ සංඝනාත මන් දන්න මන් කියන්නද කියලා. මොකද දන්නවා මේ බුදුරජාණන් වහන්සේ මාත්‍රකාව මත දීම සඳහා කරන ප්‍රශ්නයක් නේ. Taman වහන්සේ උත්තර දෙනවා. මොකද්ද උත්තරේ? සතර සතිපට්ඨාන. සම්මා සති කියලා කියන්නේ මොකද්ද? ඉද බික්ක වේවික කායේ කායනුපස්සී විරති වේදනාව වේදනානුපස්සී විරති චිත්තේ චිත්තානුපස්සී විරති ධම්මේ ධම්මානුපස්සී විරති ඒ නිසා මෙතනින් ගන්න පුළුවන් සමීකරණය සම්මා සති කියලා කියන්නේ හතර ප්‍රතිපදාය සතර සතිපට්ඨානය කියලා කියන්නේ ලොකුම කුසල රාශිය කුසල රාශියකි බික්ක මේ වදමානෝ සම්මා සත්තාරෝ සතිපට්ඨානේ වං වදමානෝ වදෙය්‍ය යම් කිසි කෙනෙක් කුසල වාක්‍ය මොකක්ද කියලා කියන වෙලාවදී මේක සතර සතිපට්ඨානය කුසල වාක්‍ය කියලා කියන එක යහපත් කියනවා. ඒ නිසා ඒවලට ආයම්බිකවේ සත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ කේවල. එනත් එක සම්බන්ධ කරන දැන ඒකාන්තයෙන් කුසල වාක්‍ය. මේ සතර සතිපට්ඨානයේ තියෙන මේ සාසනික මෙලෝ වශයෙන් ප්‍රතිඵල හොයන සාන්දෘෂ්ටික ප්‍රතිඵල හොයන කෙනෙකුට බුදුරජාණන්සේ දීර්ඝ දෙන අවස්ථාව. මේක සඳහන් වෙන්නේ සත්පට්ඨාන සූත්‍රයේ නෙයි මඟ සංයුත්තේ. සංයුත්තනිකායේ මඟ සංයුත්තේ සඳහන් වෙනවා මේ විදිහට කුතල වාචීච බික්ක වේවදමානෝ කියන පාඩේ. මෙන්න මේකට ආධාරක උපකාරක එතන මේ කියන සම්මා සතිය සතර සතිපට්ඨානය අපි අර දක්වන්න හදපු අප්‍රමාදයේ කියන වචනයට සම කිරීමට බුද්ධජානකේ මේ පොතල ගන්න මේ ප්‍රතිපත්තාන සංයුත්තේම සඳහන් කරලා තියෙනවා තීය තාපි දික්කවේ යානිකානිචි චල චංගමානානි පාණානි පදජාතානි යම් කිසි විදිහකට මහණෙනි මේ ඇවිදින සත්තුන්ගේ කකුල් හතරෙන් හෝ කකුල් දෙකෙන් හෝ ඇවිදින සත්තුන්ගේ ඒ පාද ලකුණු අනුව බලනකොට ඇතාගේ පාදේ ඔක්කොම හත්තුන්ගේ පාද වලට වැඩිය යම්සේ ලොකුද ඒ වාගේ තමයි අප්‍රමාද ධර්මයේ අනිකුත් සේරම ධර්මයන් අතර ශ්‍රේෂ්ඨයි අනිකුත් ධර්මයන් වහා පැටි වසාගෙන පතුරවන්න පුළුවන් තරම් අප්‍රමාද ධර්මයේ ශ්‍රේෂ්ඨයි විශාලයි බලතරුයි දරුසයි මෙන්න මේ දෙකෙන් කියන්න පුළුවන් එතකොට සතර සතිපට්ඨානයයි අප්‍රමාදයයි කියලා කිව්වහම සමාන බරකට දාලා සමාන අගය කිරීමකට ලක් කරලා සංවර්ධන දේශනාවේ පවතුන. ඒ නිසා අපි කෙටි සමීකරණයකට යනවා මේ වගේ පිළිගැනීමක් අට කතාවේ තියෙනවා. සමහර ආචාර්යවරුන් දුලම් පුද්දලිකව අහලක් දැනගෙන කියනවා මේක කොච්චරක් සාධාරණද එහෙම නැත්නම් කොච්චරක් හේතු කාරණා සාධකද කියලා ඒ සතිපට්ඨානය පිළිබඳ සතිය පිළිබඳ හොඳ සජීවී විස්තර පවත්වන බොහෝ ආචාර්යවරු අප්‍රමාදයේ සමානයි සතිය කියලා සඳහන්. එහෙම ගත්තහම මෙන්න සත්‍ය උගන්වීමට සත්‍ය සමානයි අප්‍රමාදී අප්‍රමාදී කියන්නේ පමාදීව නෙවෙයි එහෙනම් සත්‍ය කියලා කියන්නේ කල යුත්ත අප්‍රමාදව ගිරීම. දැන් ඔබ දෙක කරන්නේ. අප්‍රමාදී කියන්නේ සත්‍ය කියන පිළිගන්නව නම් ඒ තර්කෙ දිගේ කළ යුත්ත කරන්න පමා වෙන්න එපා නොකළ යුත්ත නොකරන්න පමා වෙන්න එපා මේ වගේ ධර්මතාවයකට ආවා නම් මේක එදිනදා භාගයෝග ජීවිතයේදී කරන එදිනදා කටයුතු වලට අපිට වත් පිළිවෙත් තියෙන දිනචරියාවක් කළ යුත්තක් කියනවා ඒව කරන්න කවුරුත් ඇවිල්ලා කතා කරනකම් gediy ගහනකම් පිටිගතෙන් ඇවිල්ලා අවශ්‍යනකම් පමා වෙලා තියෙනවද ඒක ප්‍රමාදයි එතකොට අසතියි ඒකෝ කුසල වාචිකුත් නැහැ අකුසල තමයි වැඩි ඒ නිසා කල යුත්ත කරන්න තමන්ට පැවරිච්ච වටපිළිවෙත දිනචරියාව කරන්න තමන් සමාවෙට තමයි ඒ වගේම නොකල යුතු දැන්න කරන්න තමයි වෙන්නත් එපා සතු මරීම නොකල යුතු නොකණ්ඩාල වැඩක් ඡන්ද වර්ධ වැඩයි කරන්න තමයි වෙන්න එපා සතින් මරලා ඉවර වෙලා අනේ මම ඉතින් ඊයේ කිව්වට මොකද අද මැරුණනේ මම දැන් මේක නැති කරන්නේ කොහොමද කියලා ඒ වගේ ලෝකේ ප්‍රමාණ්ඩ වෙන පහුආණ්ඩ වෙන වැඩ කරනවා නම් ප්‍රමාදී කියලා කියතයි. හොරකම් කරන්න අවස්ථාවක් ඇවිල්ලා හොඳට කල්පනා කරලා ඔන්න මේක මක් නැහැ කියලා හොරකම කරනවා කියලා හිතමු. එතකොට නොකලේත නොකරන්න තමා වෙනවා. කාමයේ වර්ධල හැසිරෙනවා. බොරු කියලා හිතගෙන පරිවර්තන කතා කරනවා. මේ ආදී කයින් වචනේ සිදුවෙන කටයුතුවලදී නොකරන්න නොකලී කියන සම්මත කරලා තියෙන දේවල් නොකරන්න ප්‍රමා වෙනවනම් ප්‍රමාදී විහාර ජීවිතයක් වෙනවා. කුසලට නැති අකුසල් වල ජීවිතයක් වෙනවා. වීර්ය ජීවිතයක් වෙනවා අසති ජීවිතයක් වෙනවා භාවනා මධ්‍යස්ථාන මේ පැති අමතරේ තව කාරණා ටිකක් දීලා තියෙනවා නොකලිත දැ කතා කරගෙන ඉන්න එපා තුන්වෙනි එක පිළවෙල වැඩ කරන්න එපා වේගය කරන්න එපා නිස්සද්දව විවේකීව තමන්ගේ වැඩ ටික කරගන්න ආදි වශයෙන් මේ තේරුම මේ නීති දාලා තියෙන්නේ ඒකාධිපති පාලනයක් ඇති කරන්නවත් වහල් භාවයක් ඇති කරන්නවත් නෙවෙයි මේ අප්‍රමාණ ධර්මයේ කළ යුතු මේකයි නොකළ යුතු මේකයි කියලා ආධුනිකයන්ට ප්‍රායෝගිකව පෙන්නලා දෙනවා. ඉන්වලිපා වෙනවා නම් මොන්නේ ගමක් නැහැ. ඉස්සරහදී අපි එහෙම වුණාට ඊට පස්සේ මේම හැදෙන්නේ. ප්‍රසිද්ධිය මෙහෙම කරනකොට අප්‍රසිද්ධිය මෙහෙම වුණාට කමක් නැහැ වගේ කියලා. ඒකෝට ඒ පුද්ගලයාම ප්‍රමාද විහාරේ පුද්ගලයා පාඩපත් වෙනවා. කුසීත පුද්ගලයා පාඩපත් වෙනවා. අසත්‍යමත් පුද්ගලයා පාඩපත් වෙනවා. විහිින් නැහෙන කෙනෙක් පාඩපත් වෙනවා. සිවල් දරවලට වඩා භාවනා මධ්‍යස්ථානට ආපුවාට පස්සේ ඒ පොරොන්දු දුන්නාට පස්සේ අර අකුසලෙ වෙයි. මොකද දැනගන්න ඉතින් ඒ නිසා මෙතනදී පහසුකම් සලසන්නේ ප්‍රමාද අප්‍රමාද විහාරී ජීවිතයකට. එළඹ සිටි 100කට. කලියුත් කරන්න පමා වෙන්නේ නෑ කාමෝක ඔක්කොම ඒකට යෙදিলা කටයුතු කරන නොකලියුත් වෙනකොට ඔක්කොම පැත්තකට. තම තමයි වඩා බලා ගන්න. මෙන්න මේ වාගේ පරිසරයේ තමයි අපි අරඤ්‍යගතෝ වා රෝක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියන්නේ ඕන කෙනෙක් ඉන්න තැන. මොන කලබලයක් තියෙන දැනක උනා. කලියුත් කරන්න දන්නවා නම් නොකලියුත් නොකරන්න දන්නවා නම් ඒක ශූන්‍යාකාරයක් වගේ තමයි භ්‍රම විහාරයක් තමයි ප්‍රතිමන්ත ජීවිතයක් තමයි අප්‍රමාද විහාරයක් තමයි. ඒ විතරක් නෙවෙයි තනිකර ගහක් කට වෙලා හිටියත් ඒ බුද්ධලේ සත්‍ය අඳුරන්නේ නැත්නම් ප්‍රමාදී අඳුරන්නේ නැත්නම් Tamandaවත් කතා කර කර ඉන්නවා. ඒ බුදුලා තනි වෙන්න බයයි. අඳුරට බයයි. විවේකයට බයයි. නිස්සබ්දතාවයට බයයි. ඒ නිසා ඇතුළට හො කතා කරන්නේ බුදුලා කොච්චර දුක්ඛ මූලගත වුණා, ශුන්‍යාකාරගත වුණා, අරණ්‍යගත වුණා, තාම ප්‍රමාණ විහාරය. කල යුක්ත කරන්න තමයි. නොකල යුක්ත නොකරන්න තමයි. මෙන්න මේ විදිහට සතියේ ගුරු සුඛාට අල්ලන්න පුළුවන් අප්‍රමාද කියන වචනේට ඈඳලා හත්යක් ගන්න. මේක හුඟක් වෙලාට මේ සතිපට්ඨාන පටන් ගන්න ආරම්භක ඇත්තන්ට නොකලියුත් නොකිරීම කලියුත් කිරීම කියන හොඳ නරක දෙක පැත්තෙන් උත්තර දෙන ක්‍රමය. මේකට මුළු සාසනෙම ඈඳලා කතා කරන්නත් පුළුවන්. දාහනය කියලා කියන්නේ කලියුත් කිරීමක්. සීලය කියලා කියන්නේ නොකලියුත් නොකිරීමක්. ඒ වගේ සමාජයට ගියාම නීවර ධර්ම දුරු කිරීම කලියුත්යි. එයින් ඒ මතු කර ගන්නා වූ ධානාංග ළඟා කරගත යුත්තේ කල යුතු පැති ගත යුතු පැති කියලා ඕනෙම අවස්ථාවක දෙක ගන්න මේක දන්නේ නැති මනුස්සය තමයි ඔලොමොට්ටලයි කියලා කියන්නේ. අසති අසම්පජානයයි කියලා කියන්නේ ඕන ඔයාට. බුදුරජාණන් වහන්සේගේ මේක පරබලධාරීත්වයේ දසබල ඥානවල පළවෙනි එක තමයි ධානාඨාන ඥාන. දැනන දැන ගන්න. අර ඔලොමොට්ටලයි කියන මනුස්සයාට අසත්‍ය අසම්පජඤ්ඤය කියන මනුස්සයාට තැන නොතන ගන්නවා. එයා කලින්ම තීන්දුව කරනවා මේක හොඳයි කියලා. හැම තැනම මේක හොඳයි කියලා හිතනවා. තැන නොතන ගන්නවා. අනිත් නරකයි කියලා හිතවන කොතනවත් නරකයි කියන්නේ. මේ සත්‍ය ඊටදී බොහෝම ගියා ස්වරූපයකට පත් කරන තැනේ හැටියට හොඳ නරකයි. දීගවල ඉන්නකොට කැමති වෙලාවට දාගත්තා කතා කරාට තුන් වේලට ආවට පල්ලි භාවිත කරා ටික ප්‍රශ්නයක් නැහැ. නමුත් දසල සමාදන් වුණා නම් උපද මේ සාමනීර වුණා නම් උපසම්පදා වුණා නම් මුදල් පරිහරණය රාත්‍රියට කෑම එකිනෙක ආවට ගියට කතා කරන එක සංසංත මේ සංගණිකාව නරකයි. ඒක හොඳ නෑ. මෙන්න මේ විදිහට දැන නොදැන දැනගෙන කල යුත්තේ නොකල යුත්තේ දැනගෙන කටයුතු කරනකොට අපි සාමාන්‍ය ගමේ ප්‍රති කියන්නේ දුනු විදිස්කාවුණියට හොඳ නරක දෙක තේරෙනවා. අන්න ඒකවත් දන්නේ නැත්නම් බුදුජානන් වහන්සේ වාගේ ශ්‍රේෂ්ඨ ඉතාමත් සියුම් ධර්ම දේශනා කරන ඇත්තන්ගේ වැඩක් ගන්න අමාරුයි. බුදුහාමුදුරුවෝ දෙවිතක් පිටිපස්සෙන් තියාගෙන තලන්නේ නෑ. ගාන ගන්නේ නෑ. උන්වහන්සේ ඉතාම සියුම් ධර්ම දෙන්නලා දීලා තියෙනවා. ඒ නිසායි සතිය කියන කෙනා ඉතාමත්ම බයශීලී, ලැජ්ජාශීලී, පසුබාහන සුළු චරිතයක්. පය තීපොත් නම් බව ගන්නේ නෑ. ඒ වගේම ලෙසලාට නැති චරිතයක් මේ චෛතසිකයක් අන්නේ චෛතසිකයට පණ දෙන සමහර චරිත තියෙනවා. අන්න ඒ කට්ටියට ධෛර්යයක් ඇති කරන්නයි මේ කතා කරන්නේ. ඒ චෛතසිකයේ ස්වરૂපය සමාහරණාගේ චරිතයේ ස්වરૂපය සමාන භාවයක් තියනවාද කියලා හොඳ විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්න පුළුවන් මානසික වෛද්‍යවරුන්ට. නමුත් ඒක බාහිරවාදී වැඩ පිළිවෙලක්. මේ කතා කරන්නේ එහෙම දෙයකට නෙවෙයි. මේ කතා කරන්නේ මගේ චරිතයේ මට පේන්න තියෙන කැපී පේන තෝරන ගතියත් අඬ හැරේද කියාපෑම. එහෙමනම් ආගම පිය වෙනවා. මම මේ මම දැකලා තියෙන හැටි. බොහෝම කැමති කියාපාන වැඩවලට. ඒක සතිය කැමති කෙනා සතියට නෑඹුරුවක්. සතියට අගයක් කරන කෙනා හොඳටම දැනගන්න මේ වගේ සාමූහික වැඩ, ආගමික වැඩ, සමාජශීලී වැඩ සතිය ආරම්භ කරන්නට බොහොම අමාරුයි. කායකටපත් කරනවා. හැදිලිව කියන පුළුවන් පටන් අරගෙන කරගෙන යන කෙනාට ඒ ගාන සංගණිකාව කම්මාරාමතා පස්සාරාමතාව හරි වෙනස කරනවා. නමුත් සමහර ඇත්තෝ ඒ බේරෙනවා. නමුත් කොහොමද හරි එවුව නැති තරමට සතිය පිටවීම ලේසි. අවසාන වශයෙන් රහත් උනත් සතියේ කේවල පරිපූර්ණ භාවයටපත් උනත් සති වේපූර්ණ භාවයටපත් උන ස්වභාවයෙන්ම ඒ රහතන් වහන්සේ උත්තරයන් වහන්සේලා විවේකයට කරයි ධනසංගණිකාට කැමති නෑ බස්සාරාම කියන කතාවට ආලෝක ආලෝකම ආදරගතිය නෑ ක්‍රියාවත් භාවයේ අධික භාවයේ නෑ මේන්න මේ විදිහට සතියේ අවසාන උනත් බොහෝම නිස්සද්ද බවකට යන ගතියක් තියෙනවා. මෙන්න මේක දැනගෙන තමන්ට නොකල යුතු දේ දැනගෙන නොකර සිටිනවා නම් කල යුත්තේ දැනගෙන දිනචරියාව ගැන එක හරි නිතිපතා ක්‍රියාත්මක වෙනවා නම් අප්‍රමාණ විහාරයේ පුද්ගලයාට සත්‍ය පිළිගන්න ඕනේ. මේ සත්‍ය පිහිටවන ක්‍රම හතරක් තමයි මේ කායේ කායානුපස්සී කියලා කියන්නේ වේදනා සුවේදනානුපස්සී කියලා කියන්නේ හිත පවතින්නේ මේ කියන හතරෙන් එකයි. තමන්ගේ කයෙහි අණුව කයේ කය අණුව බලන එක. සක්මන් කරනකොට දකුණු පාය තබනකොට වම් පාය තබනකොට දකුණු වම අතර වෙනස දැනගන්නා පමණින් හෝ තමන් සක්මන් කරන බව දැනගන්න. ආස්වාද ප්‍රසාර භාවනා කරන කෙනා ඇතුළේම හුස්ම වාරයේ සහ පිටවීම හුස්ම වාරයේ අතර වෙනස දැනගන්නා පමණින් හෝ සතෝ තන් අස්සසති සතෝ පස්සසති කියන හුස්ම ගන්න බව දැනගන්න. ඉන්දිය නැතිලින් භාවනා කරන කෙනා අඩු ගානේ මේ පිම්බීම හැකිලිම දෙක අතර වෙනස දැනගන්න අසුළු පමණයි. නම් උදරේ හිත පවත්තන කෙනෙක් බව දාන්න. යනකොට එනකොට කනකොට බොනකොට අනිකුත් අනිකුත් ඉරියව්වලින් වෙන්ව මම දැන් බලමින් ඉන්නවා මම දැන් අහමින් ඉන්නවා මම දැන් යමින් ඉන්නවා මම දැන් අත දිගාරමින් ඉන්නවා මම දැන් අත නමමින් ඉන්නවා මේ කතා කරමින් ඉන්නවා මේ අසමින් ඉන්නවා කියලා මේ එක එකක් වෙන්කොට දැනගන්න අපමණින් එතන එතන සත්‍ය පිහිටවනවා මේක කායගත සති, කාගියාසි, කායානුපස්සන ආදී නාම රාශියක් දේශනා කරලා බුදු දේශනාවේ සඳහන් කරන මේ කුසල රාශීති වික්‍රේ වදමානෝ චත්තාල් සතිපට්ඨානේ සම්මා වදමානෝ වදෙය කියන වචනය අනුව මහණෙනි මේ සතර සතිපට්ඨානය කුසල රාශීන් අතර වැදගත්ම කුසලයයි කියනවනම් අන්න ඒක හොඳ හොඳ කියමනක් මනාපට කියමනක් ඒවලෝචායම් වික්කවේ කුසල වාසිතී යද්‍යන් තත්ත්වාර සත්තාරෝ සතිපත්තන මාන්නේ මේ කුසල වාසී නතර කේවල පරිපූර්ණයි සතර සතිපත්තන මේ සතර සතිපත්තනේ පැත්තක කියලා අපි මේ කායානුපස්සනාව ගත්තා බුද්ධ දේශනාවේ සඳහන් කරනවා මහණෙනි අච්චරා සංඝාත මත්තම් විදික්කේ වික්ඛු කායේ කායානුපස්සී වේරති යම් කිසි මහණෙක් අපි කියමු යෝගාවචරයේ සංගති යෝගාවචරයේ ඒක අසුරු සලක් ගන්න පමණින් කායේ කයano වාසය කරනවන අමෝඝාය අමෝඝං රක්තපින්නම් බුද්ධ මේ රක්තු දෙන බත්‍යාවට ණය නැහැ කියලා කියනවා එහෙම නැත්නම් දවස පුරා එකම මොහොතක්වත් කායනුපස්සනාවෙන් ගත කරන්නේ නැති කෙනා නම් ණයට කන්නේ මිනිසුන් කියලා වාදින බව හැබෑව මේ පිළිස නමුත් මේ පාවිච්චි කරන පුද්ගලයා දැනගන්න ඕනේ මේ ණයට කෑමක් කන්නේ තුන්වෙනි ලෝක රටක් වාගේ. ඒක නිසා අපිට මේ ණය ගෙවන්න නම් දවසකට එක චිත්තක්ෂණයක් කියනවා. මම මේ අය පය තියෙනකොට පය දින බව දාන්න. දැනගන්නේ කොහොමද? මේ දකුණු තියෙනකොට වම නෙවෙයි කියලා දාන්න. වම තියෙනකොට දකුණු නෙවෙයි කියලා දාන්න. මේ එක චිත්තක්ෂණයක් අසුරසනක් ගන්න පමණ කාය කායනුපස්ස ජීවත් වෙනවා නම් සක්මණේ හෝ ආස්වාද ප්‍රසාරේ හෝ ඉන්දිනාකලින් භාවනාවේ හෝ යනකොට එනකොට කනකොට බනකොට හෝ දවස පුරාම එකම චිත්තක්ෂණයක අප්‍රමාද විහරණය පවත්වනවනම් සතියෙන් ජීවත් වෙනවනම් රැක්තු දෙන පින්ඳ පාතේ. නැත්නම් රැක්තු දෙන පින්ඳ පාතේට ණයනේ. මේක හුඟ දෙනෙක් මාට කියන්නේ මේ මෛත්‍රී භාවනාවට සම්බන්ධ කරලා නමුත් මේ මෛත්‍රී භාවන තමයි මේ 18ක් සූත්‍රවල මුලින්ම සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ කායන පස්සනාවට සම්බන්ධ කරලා තියෙනවා. හිතා කල්පනා කර ගන්න ඕනේ භාවනා ජීවිතයකට භාවනා මධ්‍යස්ථානට ගියත් ඇති. එක දවසක් මේ ගැන කතා කරත් ඇති. දවසකට එක සැරයක් මේ ගැන කතා කරත් ඇති. ඊට වඩා කොච්චර වටිනවද කවුරු කතා කරන්නේ නැතුව තමන්ම සක්මන් කරනකොට අනේ මුළු ජීවිතේ මම කරපු ලොකුම පින්කම තමයි මොකද දකුණ කියනකොට දකුණ කියන බව දාන්න. වම තියෙනකොට වම තියෙන බව දාන්න. ලෝකෙ කොච්චර බොරු කරලා තියෙනවද කොච්චර රවට්ටලා තියෙනවද කියනවනේ මොකද මේ භාවනා කරන්නේ උඩින් යන්න. උඩින් යන එක නෙවෙයි දක්ෂකම පොළවේ ඇවිදින එක. උඟ දෙනකොට උඩින් යන්න අනනාට පොළවේ යන්නත් බෑ. ඒක විහිළුවක් පාටපත් වෙන නිසා හතර හතරපත්ාණේ කරනවා නම් උඩින් යන එක පැත්තට දාලා දකුණු තියෙනකොට දකුණයි මේ කියන්නේ. ඒකට මතයක් නැහැ මතියක් නැහැ. දකුණ කියන බව දන්නේ. වම කියනකොට වමයි කියන්නේ. ඔහුගේ ආගමක් නැති බව හැබැයි. නමුත් ඔක හැබැයි විප්ලවයකට මූලික අනිතාවම දාන. ඔකට අගයක් අපිමයි දෙන්න ඕන. අර සතිය Taman විදිහම කැපිපෙන්න හදන්න නැතුව වගේ. හදින් නැති එක ඇත්ත වගේ අපි දැනගන්න ඕනේ වම තියෙනකොට වම තියෙන බව දන්නවා නම් මේ පොළොව වදිනවට තේරෙනවා. වැලිකට පෑගෙනවා තේරෙනවා. එතෙන් පයි විලුඹේ සිට ඉදිරියට පැතිරෙනවා තේරෙනවා නැත්නම් ඉදිරියේ ඉඳි විනුම දක්වා පැතිරෙනවා තේරෙනවා ආදි වශයෙන් ඒ දක තමයි තමයි වමේ දකුණේ ඒ ලකුණු දැක ගන්න පුළුවන් නම් ඔන්න කුසල වාසිය ලෝක සංසාර මෙතුආකල් අපි කරපු කුසල් වලින් ඒ තේරම කුසල් මේ සත්තුන්ගේ අඩිදලකුණු වගේ නම් ඒ ඕනේ අඩිදලකට උරුමින් සද්දන්ත කුලේ ඇතෙක් අඩිය තිබ්බොත් අර අඩිය ඔක්කොටම වැඩි පාද දරකොන්ට වැඩි අර පාද හත් පාදේ විශාල වශයෙන් පේනවා වගේ අර ඒ මොහොතේ චිත්තක්ෂණයේ සතිය පැවැත්වීම තේරක බැරිලා. ඒක නිසා මතක් කරනවා. ආස්වාද ප්‍රසාද භාවනාව ගමු. අපි මේකට ආනාපාන සතිය කියන වෙලේ කායගත සතිය කියනවා. එනසම් බින්දින හැකලින් භාවනාව ගනිමු. එනසම් වම දකුණ ගනිමු. එක තත්පරයකට මම එක හැරයක් හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව මෙනෙහි කරනවා. කාය තියෙනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. පිම්බෙනකොට හැකිනකොට පිම්බෙන වාරයක් පාද පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා ගත්තොත් එක චිත්තක්ෂණයක අපි සම්පූර්ණ කෙලෙස් කපලා අධිකම උපදල වාසිය අපි අයිතිපත් කර ගන්නවා ඒ නිසා තත්පර 60ක් භාවනා කරයි කියන්නේ 60 වාරයක් අපේ හිත මෙන්න මේ සාති ධර්මයට සමවදිනවා කුසල රාගයට සමවදිනවා අප්‍රමාද වෙනවා ඉතින් යම් කිසි කෙනෙකුට බැරි නම් යම් චිත්තක්ෂණයක මේ පය කියන අය පය හිත තියාගන්න කියලා ඉතින් අපිට බලා ගන්න වෙන්නේ එක්කෝ යා නිදිමතේ ඉන්නවා එහෙම නැත්නම් යා මද්ද්‍රව්‍යයට පාවිච්චි කරලා නැත්නම් හොඳතෝම මානසික අසහනෙට විඳ වෙනවා. එහෙම හිත භාවනා කරන්න දෙන්නත් එපා කෙරුවත් සත්‍ය භයානක වෙනවා. එහෙම නැතුව යම් කිසි කෙනෙකුට කියනවා නම් මට හිත යොදන්න බෑ ආනාපානට මට හිත යොදන්න බෑ උදරයට මගේ හිත යොදන්න බෑ වමට දකුණට කියලා මේ බුද්ධලයාම නැවත සලකා බලන්න වෙනවා කවුරුත් එක්කද මේ රණ්ඩු කරන්නේ. අපිට එහෙම ධර්මකටවත් ආධ්‍යාත්මික පිටකොන්දක් නැද්ද? ඇත්තටම වම තිනකොට වමේ කියන වම අණුව සතිමත් වෙන්න බෑ නොවේවා කියලා සාප කෙරුවට යක්ෂයෙක්ව ප්‍රේතයෙක්ව බ්‍රහ්මයෙක්ව මාරයෙක්ව වෙන ආගම් කතුරේ පුළුවන් ද වළක්වන්න. සතිමත් පුද්ගලයාට මේ සතිමත් වෙන්න තියෙන අවස්ථාව වළක්වන්න පුළුවන්. අවදාපත්ත. මේක තමයි manussත්වය කියන්නේ. මේක තමයි මනසට දෙන ප්‍රධානම සුදුසුකම. අපිට මේ සතිය පිළිතුරන්න පුළුවන් ගතිය කාටවත් කාටවත් එකක් පලක් ගන්න බෑ. මේක සතිය ලකුණක්. අන්න ඒ බව දැනගෙන අධික වේදනාව තියෙන වෙලාවක, අධික චිත්ත පීඩා තියෙන වෙලාවක, අධික කම්මැලිකම තියෙන වෙලාවක, අධික නිදිමත තියෙන වෙලාවක උන උත්සාහ කරලා බලුවොත් මේ ඔක්කොම අල්ලපනාලා ඇති බැරිද හුස්ම ගන්න. බැරිද වම දකුණ කියන්නේ. දැන් අතපය දිගාන සතිමත් වෙන්න පුළුවන් කියලා පුළුවන් දෙයක් තමන්ට පුදුම හිතේ. මේ හිතේ කොච්චර රාගාධික වුණත් රාගාධික බව දැන ගැනීමේ සතිය පිහිට වීමේ අප්‍රමාද වීමේ ඉඩ නැකෙන්නේ. එන්නේ නැකිච්චත් තමයි කියන්නේ වේදනට්ට වේදනාවේ උපභාවයට පත් වෙලා මරණාසන්නත්වයක් වුණාන මත් වෙලා බීමත් වෙලා හින්නවනේ එහෙම නැත්නම් නිදිමත වෙලා ඉන්නනම් බෑ. නමුත් සාමාන්‍ය වෙලා ඕන වෙලාවට පුළුවන්. හොඳටම තේජි කියලා කියනවා. දෝමනසය අවිද්‍යාව මේ කොයි එකාවක් ඒ බව දැනගැනීමේ ශක්තිය ඒකට නම් වණන් දැනගත්තේ නැතොට ප්‍රශ්නයක් නෑ දැන් මේ වෙලා තියෙන්නේ මේකයි කියලා දැනගන්න පුළුවන් ආස්වාද කරනලාදී ආස්වාදේ දැනගන්න පුළුවන් ප්‍රස්වාස කරනලාදී ප්‍රස්වාසය දැනගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ සමාවිහින් කැපීපෙන්තු දඟලන්නේ නැත්තා වූ සත්‍යයි චෛතසිකයේ මේ ගතිය තමන් විසින් ඉදිරිපත් කරගෙන උපත්ථාපේති එළඹ වාසය කරන තත්යකට ප්‍රතිත්ථාපේති පිළිටවා ගන්න මට්ටමට ගන්න ගියා නම් ඒ චිත්තක්ෂණය තමයි මුළු ජීවිතේට මුළු දවසටම ගණන්ගත යුතු දෙය තමන්ට ලැබිච්ච ලොකුම කුසල් රාශි මල්ල ලොකුම කුසලයේ අනිකුත් සෑම රටකදී පාසල් කුණුවට වඩා ඇත් පාසල් කුණුව වැඩි වුණා වගේ ඒ චිත්තක්ෂණේ වටනාවක් තියෙනවා. මෙන්න මේ චිත්තක්ෂණේ පිළිතුවා ගැනීමේ ක්‍රම හතර තමයි කාය ආනුව ගියා වූ සතිය කායගත අත්සති කාගියාති. වේදනානුපස්සී වේදනාත්වා මුග වෙලාට යෝගාචර අදහස් කරන්නේ දුක් වේදනා. නමුත් මෙතන සඳහන් කරන්නේ දුක් වේදනා පමණක් නෙවෙයි සුඛ වේදනාවක් වැටෙනවා. අදුක්කම දුක කියන සැප දුක නැති මධ්‍යස්ථ වේදනාවක් වැටෙනවා. මේ අනුපාත හදාගත්ත භාවනා ක්‍රමක් තියෙනවා. ඊගාර්ධන චිත්තානුපස්සී. අතීත හිතවිලි, අනාගත හිතවිලි, වර්තමාන හිතවිලි, ප්‍රිය හිතවිලි, අප්‍රිය හිතවිලි ආදී වශයෙන් හිතවිලි රාශියක් මැද අපි ජීවත් ඒ එනේන හිතවිල්ල කොච්චර නොසන්ඩාය. කොච්චර නන්නත්තර හිතවිල්ලක් වුණත් මම දැන් ඉන්නේ හිතවිල්ලක කියන බව තේරුම් ගැනීමේ ශක්තිය භාවනා කරගෙන කරගෙන කරගෙන යනකොට කාය උපස්සනාව පුරුදු වුණා නම් වේදනාන පස්සනාව දක්ෂ වුණා නම් ඒ හිතවිලි පිළිබඳව පරිච්ඡයක් එනවා. ඒ ඔක්කොම ඉවරනට පස්සේ තමයි ධම්මේසු ධම්මානුපස්සී විහෙර. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් ආ වූ යම් ධර්ම කොටසක් වෙනවා. හොඳ නරක දෙක නෑ. ඒක හදවත මතක තියාගන්න ඕනේ. නීවරණය ධර්මයක් නේද? බොද්ධංග ධර්ම. සතර සතිපට්ඨානේ ධර්ම. ආනි සෑම ධර්මයක් විශේෂයෙන්ම එළඹ සිටි සීය ඇති කරගන්න උපස්ථානයටපත් වෙන්න නම් අප්‍රමාද වෙන්න කය වේදනා හිතවිලි අනුව හිත දියුණු කරන දියුණු කරන යනකොට ඕනම ධර්ම කොටාක සංකේතය යට කර ගන්න පුළුවන්. අන්න ඒක කියන සම්මා සතිය යහපත් සතිය පුණ්‍ය සතිය හැම දෙයකටම ගන්න පුළුවන් හොඳ සතිය කියලා ගන්න නරකයි. හොඳ සතිය කියලා ගත්තොත් පටවත්. මොකද පාපතර අවස්ථාවල පිළිබඳ සතිමත් වීම හොඳ නෑ කියලා හිතන්නේ ඉතිතිය. නෑ සාපතර අවස්ථාවල් වල සතිමත් වීම තමයි උත්තරම දේ, වැදගත්ම දේ, අමාරුම දේ, කරගත්තොත් වටිනම දේ. දසම්මා සතිය කියන අර්ථ ගන්නකොට පුළු. ඕනම දෙයකට යොදවන්න පුළුවන් සතිය. යහපත් සතිය. මේ යහපත් සතිය බලන්නේ මාර්ගයේ මාර්ග ඵල අවබෝධය සඳහා වන සතිය කියන අදහසෙන් පමණයි. සුන්දරත්වයේ පැත්තෙන් හෝ හොඳ මඟ පැත්තෙන් ගත්තොත් අපි එතන එතන හිර වෙනවා. සතියේ සම්පූර්ණ පූර්ණ අවදි වීමක් ඇති වෙන්න බැරි වෙනවා. ඒ නිසා කොහොම හරි සතිය කියලා කියන්නේ වේදිකාවක රඟපාන නළු නෙලියන් වගේ චෛතසිකවල චරිත ලක්ෂණ කියලා ගත්තොත් සතිය කවදාකවත් ප්‍රධාන චරිත රඟපාන්නේ නැහැ මුල් මුල් ජවනිකාවට. හැමදාම තිරේ පිටුපස්සෙත් නෙවෙයි ඉන්නේ. තිරේමයි ඉන්නේ නමුත් ප්‍රධාන චරිතක නෙවෙයි ඉන්නේ. පණ ගන්නකොට ප්‍රධාන චරිත වෙන්නේ සද්දා. අදහන්දෝල කවදා හරි මේ පස්සට වෙලා ඉන්න සතිය මතුවෙන්න ඕනේ. එයා රජ කරන්න වෙනවා. සතිපට්ඨාන වෙන්න වෙනවා. උපස්ථාන වෙන්න වෙනවා. අන්නේ දාට තමයි මේ අනිකුත් ආයිසික වල පණ එන්නේ. ඉතින් එතන මේ ධෛර්යය උපදවා ගන්න කිය ඒ සතිය ගැන බලාගෙන යන ජානික ජවනිකාව බලාගෙන. ඒ සත්‍යාවෙන් කටයුතු කරනකොට ඔන්න සතියෙන් සද්ධාවෙන් වීගයට හිත යනවා. අපි සතර සතිපට්ඨානයේ මාර්ග ආර්ය අෂ්ටාංග මාර්ගය ඉදිරිපත් කරගත්ත සම්මා වායාම සම්මා වායාමයෙන් තමයි සම්මා සතිය. මේ සම්මා වායාමයට බොහෝ ශක්තිය අවශ්‍යයි. මේ වායාමයක් සතියක් දෙක ගලපන ක්‍රියාවට නම්වනේ දේට මෑත කාලේ සඳහන් කරනම තමයි මෙනෙහි කිරීම. තාලිය මේකට කියන්නේ මානසිකාර. ඒ මානසිකාරේ පවත්න්නේ බෑ ඉබේ. මනසිකාරය කියන්නේම යමකට යොමුකොට නිහිදවීම. දිහාවකට හරවලා ඒකට විදින. විහිදුව. ආනේ විහිදීම කරනකොට ආනාපානය කරන කෙනා ආස්වාදේ කරන අවස්ථාවේදී ප්‍රස්වාදේ දිහාට හිත විහිදුවන්නේ ආස්වාදයටමයි. නාසිකාග්‍රේ නම් වැඩිනේ නාසිකාග්‍රේ හැර ශරීරේ පුරාම හිත විහිදුවන්නේ නාසිකාග්‍රේටමයි. ඉතින් එහෙම කෙනා හිතවිලි දිගේ, සාපෘතිගේ වේදනා දිගේ යන්නේ නැහැ කියලා කියන්න දෙයක් නැහැ නේ. ඊගාට ආස්වාදයේ අත්හරිලා ප්‍රස්වාදයේ හේතු යනකොට ආස්වාදය ගැන කල්පනා කරන්නේත් නැහැ, ඒවා හිතන්නේත් නැහැ, ප්‍රස්වාදයේ අවස්ථා ප්‍රස්වාදයේමයි ඒකට කඩාවැටෙනවා. ඒ කඩාවැටෙන ගතිය විස්තර කිරීම සඳහා පොදු උපමා රාශියක් ඉදිරිපත් කර දෙන්න පුළුවන්. නමුත් මේ උපමා උගා කරලා ගැලපෙන්නේ දැනට උත්සාහ කරලා තියෙන නැත්නම් මිස ආධුනිකයන්ට නෙවෙයි. උත්සාහ කරපු කෙනෙකුට නම් පේනවා ඒ පාපන්දු ක්‍රීඩාවේදී ඉන කෙනෙක් තමන්ගේ වශයේ ඒ පන්දුව තිබුණත් නැතත් කොහේ පන්දුව තිබුණත් ඒ පන්දුවට හිතේ දාගෙන ඉන්න ඕනේ පිටේ ඉන්න තාක්කයි දැන් මගේ තේසේ පන්දුව නෑ ඒක තමයි මගේ තේසේ පන්දුව වෙනකම් මම විවේක ගන්නවා මම නිශ්ශබ්ද වෙනවා නිෂ්ක්‍රිය වෙනවා කියලා කිව්වොත් ਉਹ කවදාකවත් පාපන්දු ක්‍රීඩකෙක් වෙන්නේ සමන්තුවට පන්දුව තමන්ගේ වශයෙන් පන්දුව ආපුවාම උපරිම වේදයේ වේගයේ ශක්තිය යොදන බව හැබෑව. ඒ වෙලාවට පන්දුව පිටිපස්සෙම තමයි පණ එපා කියන අතපය කරනවත් රකින්න. නමුත් පිටියේ කොතන පන්දුව තිබ්බත් පන්දුව දිහා තමයි හිටියේ. ඒක පන්දු රකින්නගේ වැඩේ නෙවෙයි. හැම පා පන්දු පිටකෙකම හැටි. ඒ වගේම තමයි අපි හිතමු යම්කිසි ගොම්මන් වෙලාවක හැන්දා හෝ ගමකට හෝ ගෙදරකට හොරෙක් කඩාවත් පිට ගන්න කාර්යය. මේ මිනිසයා යම් කිසි කල්පගානියන් නිසා තරලයන් උත්සාහ කරනවා නම් ආ ඒ වෙලාවේ පොරත් එක පොට්ටක් ඉන්න මම එනකම් මම මේ බුලත් ටිකක් කාලා ඉන්නම් කියලා පමා වෙන්න වෙලාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි උත්තර හයියෙන් දුවන්න එපා මට දුවන්න දන්නේ නැහැ ඉමීට ඊට පස්සට බෑ. අපිට සිද්ධ වෙනවා ඒ හොරාට වැඩි වේගෙන් කියලා කිසිම අතපය හොල්ලන්න දෙන්නේ නැතුව බදාගන්න ඌනග බරපතල ආයුධයක් තිබ්බත් කොර වෙනවා තමයි. අය අවස්ථාවක් වදී අල්ලන්න. පොරාටයි ගැටේට දෙන්නපයි කියලා කියනෝනේ ගුරුවක්. අන්‍යකට අරමුණ එනකොටම දෙතර බබා ඉන්න නැතුව, වඩ පිට බල බල ඉන්න නැතුව, උණු උණු වෙලා යකට ගන්න ආචාරියෙක් වාගේ. අරමුණ එනකොටම ඒකට එළඹ සිට සිහිය තියෙනවනම් අරමුණ මෙල්ල කරගන්න. ඒ විතරක් නෙවෙයි මුළු ගමකින් ප්‍රසංසා බණ්ඩ පුළුවන් ඒ විතරක් නෙවෙයි පොඩ්ඩ වැරදුනා නම් 100න් කමරුම් කණ්ඩක් වෙනවා. 100න් කණ්ඩක් වෙනවා මොකද හොරා ඉන්නේ ඒ වෙලාවේ ධන දෙවි ධන දෙවි නෝනේ. එන්ජායෝ ආලන්න යන කෙනා ඊටත් වඩා ගුණක් පාවිච්චි කරන්නේ. ඒ වගේ තමයි අප කරා එන අරමුණ ඕන පැත්තකට හැරෙන්න පුළුවන්. කුසලයට හැරෙන්න පුළුවන්, අකුසලයට හැරෙන්න පුළුවන්. ඒක සතියට යට කළොත් ඒකාන්තයෙන්ම සම්මා වෙනවා. යහපත් වෙනවා. සතියට යට කරගන්න බැරි වුණොත් ඒක කොයි අතට අපි ගෙනියද කියන්නේ. අරමුණේ නෑ කුසල ලක්ෂණ. ආගම මෙන්න මේ උගන්ලා දෙන්න හදන කුසල් අරමුණු තියෙනවා අකුසල් අරමුණු තියෙනවා ඒවාම බල බල ඉන්න කියලා. එහෙම එකක් නැහැ. කොයි අරමුණක් ආවත් සතියට ගොදුරු කර ගන්න නම් සතර සතිපට්ඨාන වට කර ගන්න නම් හම්බින හම්බින අරමුණේ කුසල් අකුසල් පත්තරපත් වෙන්න කලින් අහු වෙනකොටම ඒක සතියට යාද කර ගන්න පුළුවන් නම් නියපොත්තෙන් කලන්න පුළුවන් වෙලාවදී කඩා ගත්තා නම් තමයි තේරෙන්න පටන් අර ගන්නවා මතුවෙන ඕන අභියෝගයකදී ප්‍රශ්නේ තියෙන්නේ වෙලාවට වැඩ කිරීම. ඕනෙම උග්‍ර ප්‍රශ්නයක් අපිට අවස්ථා රාශියක් දීලයි විසඳන්න බැරි තත්ත්වයක අවුල් වියුල් තත්ත්වයකටපත් වෙනවා. ඒ අවස්ථාවේ ගියාට පස්සේ අපිට ආපවර තිබුණු මුල් තත්ත්වය ගන්නත් බෑ අපි ළඟ තියෙන ධර්මයේ ප්‍රශ්නේ කොටු කරගන්නත් බෑ. ඒ නිසා ප්‍රශ්නේ හැම වෙලාවෙම ක්‍රමික වැඩේ. ඒ බව දැනගෙන අද වැඩුණාට කමක් නැහැ. අද අපි ප්‍රශ්නේ දැනගන්නකොට තමයි එතකොට ප්‍රශ්නේ ඝන බහල වෙලා වැඩි අපි ළඟ තියෙන උපකරණ වලින් කරන්න බැරි බව හැබෑව නමුත් මතක තියාගන්න ওই ප්‍රශ්නේ හෙටත් එනවා හෙටත් ඇවිල්ලා අපි ඉස්සරහම දැක දැක දන දන වැඩේ ආන්නින් වැඩෙන වෙලාවේදී ඊයේ තරම් පමා නොවි ඊට කලින් මේ ප්‍රශ්නේ හැදීගෙන එනකොටම දැක්කන ක්‍රියාත්මක වුණාන විතරක් පාසුයි මෙන්න මේ චක්‍රීය පිළිවෙල ජීවිතයේ වැඩ කටයුතු වලදී එකක් වැරදුනායි කියලා පසුබාහන් නැතුව මම හෙට මීට වඩා කලින් මේක අල්ලගන්න ඕනේ කියලා සතිය වඩ වඩා ක්‍රියාත්මක කිරීම තමයි යෝගාවචරයාගේ තියෙන ශ්‍රේෂ්ඨම ගතිය වැරදි නොවන එක නන්නේ. උන්ට යෝගාවචරයාට යෝගාවචරගේ ගුරුවරයාට හැම වෙලාවෙම අවස්ථාවක් තියෙනවා අද මේ தත්ත්වයේ හිටියට දැනුවත් කළොත් සතිමත් කළොත් හෙට මොගෙන් මේ වැරද්ද මෙච්චර දුර ගන්න බාර වෙන්න ඉස්සර වලක්ක ගන්න පුළුවන් මේ එදාට තේරුම් ගනී කියලා තමයි තමන් වශයෙන් උපදෙස් දෙන්නත් පුළුවන් ගුරුවරයෙකුට උපදෙස් දෙන්නත් පුළුවන් බෝලයට ඔක්කොම සතිපට්ඨාන නම් ඉන්නේ ඒ නිසා භාවනා මධ්‍යස්ථානට ආපු සෑම කෙනෙක්ම වග බලා ගන්න ඕනේ අපි කරන්නේ සතිපට්ඨානටයි භාවනාව. ඉන් එපිටට ගියා නම් ඒ බුද්ධ පැහැදිලිව කියන්නේ ඒ භාවනා මධ්‍යස්ථානේ බක්කන්න අයියන්නේ. ඇත්තටම කියනවා ඒක වෙන ප්‍රශ්නයක් නමුත් ප්‍රතිපත්ත වශයෙන් පිළිගන්න ඕන අපි කරන සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන කියලා කියන වැරදි බාර ගන්න භාවනාවක් හැබැයි වැරදි වඩන එකක් නෙවෙයි ඒ වැරද්ද මේ තාවසි ඊගාදස එච්චර වෙන්න කලින් සතියට යට කරගන්න අප්‍රමාද වෙන්න ඕනේ වෙලා ඒ වැරද්ද තමන් වශයෙන් පත් කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ බුදුරජාණන් සඳහන් කරන ඒක තමයි ශාසනයේ පණ විනය පැත්තේ මේකට කියන්නේ ආයති සංවරය කියලා ඔච්චර වැරද්දක් කියලා. පාරමිතාව. ඒ වැරද්ද පිළිඅරගෙන හදන්න කැමති නම් බුද්ධ ආදී උත්තරයන් ආදල ඕන වෙලාවක පිළ දෙනවා. ඒකද කියන ආයති සංවරය කියලා බුද්ධ ධර්මයේ දේශනා කරනවා සාසනයේ සජීවීම කොටස තමයි ආයති සංවරය. මේක වැරදිකාරයෝ හොයාගෙන යන ගතියක් තිබුණා බුදුහාමුදුරුවෝ. හොඳ ඇත්ත වල කටවන්න දෙයක් නැහැ. යැත්ත කොහොමවත් හොරයි. යැත්තන පාරකට දුකව යනවා. නමුත් බුදුහාමුදුරුවෝ තවාගාටි බලන්නේ නැතුව දුරවන කර බලන්නේ නැතුව ඇවිද්දී මේ මේ හිතුවක්කාරය වල. ඒ තමයි ප්‍රතිඵල දැකද. නිකන් හිතුවක්කාරකමට නෙවෙයි ප්‍රතිඵල දැකගෙන ඒව තමයි අපේ ඉතිහාසවල සඳහන් වෙන තොරන් වල අපි අඳින්නේ අන්නේ විචිත්‍ර දෙකි. ඒ නිසා හොඳටම කලබල කරන නමුත් ඒ වැරද්ද ගැන පශ්චාත්තාප වෙන ඇත්තු අපේ අපවත් විවාදාල පඬිතුමාණන් පානවාස ළඟට ගිහිල්ලා සාකච්ඡාණය කරනකොට උන්වහන්සේ කියනලු දරුවෝ උඹලට තමයි මේ ශාසනේ තියෙන වෙන කාටද කියලා. මොකද මේ ශාස්ත්‍රයේ ඕන වැරද්දක් පිළියම් කරන්න හැටි කියනවා. ඒ මොකද සත්‍යයමයි ප්‍රධාන. අප්‍රමාදයමයි ප්‍රධාන. අද අපි ටිකක් පමා වෙලා වැරද්ද දැකගත්තේ. මෙතන වෙනකොට ඒක තව ටිකක් ඉස්සරහින් අල්ලන්න ඕන. අන්නේ බව දිද්ද වෙනවා නම් අභාග්‍ය සම්පන්න දේ මොකද? උගේ කෙනෙකුට ඒක පේන්නේ නැහැ. කරන කෙනාට නම් තේරෙයි. නමුත් සමාජයේ තාමත් ක්‍රූරයි සමාධිය ඊටාත්ම සමාව නොදෙන සුළුයි අර හැදෙන පුද්ගලයාට අඩුවක් කරනවා. බුද්ධහදේතුයන් වහන්සේලා කවදාකවත් ඔය වැඩ කරන්නේ. ඒ පුද්ගලයා හැදෙන බව පේන්න තියනවා තමන් පස්සට වෙලා යත් අර ගණ කියලා කියනවා සාසනේ මට වැඩි ඔයාටයි පුරුම. ඒ මොකද අර සතිය කියන চৈতසිකයේ පිළිබඳ උන්වහන්සේට පුදුමාකාර නම්බුවක් තියෙන ගෞරවයක් තියෙනවා. මේ නිසා අපේ පොතේ මම දැන් තායමට මාතෘකා මාරු කරන්න වෙනවා. සතිය කියන්නේ අප්‍රමාදී කියලා ගන්නවනම් අප්‍රමාදී ඇති කර ගැනීම ක්‍රම දෙකක් වෙනවා. කාර අපක අප්‍රමාදේ සහ කාරක අප්‍රමාදේ කියන්නේ. කාර අපක අප්‍රමාදේ කියලා කියන්නේ ඔන්න අපි භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා එහෙ නැත්නම් සක්මනක් කරන වෙලාවක එහෙ නැත්නම් පරියන්කේ ඉන්න වෙලාවක අපි හොඳටම දන්නවා මේ වෙලාවේ කල යුත්තේ සක්මනේ විලා වම අනුව දකුණ අනුව පයි ක්‍රියාකාරකම් අනුව සත්‍ය පවත්වමින් මේ විස්තර බැලීම එකල යුත්තේ. නමුත් ඒකේ ඉන්න වෙලාවක අපිට තේරෙනවා එතනින් ලස්සන කුරුල්ලෙක් පියාවනවා ඔන්න කුරුම්බලේ දිගේ හිත යනවා කුරුල්ලගේ ශබ්ද දිහට ආනවා ඊට පස්සේ අනිකුත් ශබ්ද දිගේ යනවා ඕන දිගින් දිගට දිගින් දිගට යනකොට අපිට තේරෙන්න පටන් අරගන්නවා දැන් නම් පිටකොට ගියේ. මේ තාම දන්නේ නැහැ මේ භාවනා මධ්‍යස්ථානය කියන්නේ සක්මන් කරමින් හිටියේ මම මේ කුරුළු සද්දයක් දිගේ ගියා කුරුල්ල දිගේ ගියා මොනවක්වත් දැනෙන්නේ නමුත් අපිට නුහුරු ගතියක් තේරෙන පටන් අර ගන්නවා කළ යුත්තන නෙවෙයි දැන් හිත වෙන්නේ ආනේ ගතිය හොඳට සතිය පුහුණු කරන්න පුහුණු කරන්න තේරෙන්න පටන් ගන්න ගතිය වෙන්නේ මේකට කියන කාරාත්මක අප්‍රමාදය කියලා ඔබ දැන් වැරදිලා ඔබට දැන් වැරදිලා කියලා මොකද්ද ඔක ඇහෙන් වෙන දේකුත් නෙවෙයි කනෙමුත් නෙවෙයි නාසෙමුත් නෙවෙයි දිවෙමුත් නෙවෙයි කොහෙන්දෝ එන්න පටන් මෙන්න මේක කියනවා කාරාපක අපමාද කියලා. එක්කකොටම සීයේ ලැබෙනවා. ඇත්ත නේ නම් මම මේ ලක්මනේ හිතී. දැන් ලක්මනේ සතෙක් දැක්කම, වර්ණේ දැක්කම, හඬ දැක්කම මම දැන් හඬ දිගේනේ කල්පනා කරගෙන හිටියේ. එතනින් මම දැක්කත් නැවතත් මේ සක්මලට ආවේ කියලා ඊට පස්සේ කාරක අප්‍රමාදයේ ක්‍රියාත්මක වෙලා තමයි අපේ සත්‍ය නැවත වමට දක්වලට ගියේ. ඉතින් මෙතන වැඩ කරු දෙකක් තියෙනවා. එකක් අසංස්කාරිකව සිද්ධ වෙනවා. මොකද්ද හැඟීමක් වෙනවා දැන් නම් පිටපොට ගිහිල්ලා. මේ සතිය නෑ. කල යුත්තේ නෙවෙයි කරන්නේ කියලා හොඳට තේරෙනවා. ඊගාවට පෙරකල පුරුදු වලින් බණ අහලා සාකච්ඡා කරලා සම්පූර්ණ කල්යාණ මිත්‍රෝ දැක ඒ වැරද්ද නැවත හදලා ඕන්න ගේන්න ඕන තැනට ගෙනල්ලා තියෙනවා. මෙන්න මේ දෙක දෙකකට කඩලා ගත්තොත් අපිට අගයන් ආඩම්බරයෙන් වෙන්න ගියොත් වැරද්ද ඉන්න බව දැන ගැනීමද නම්බුකාර වැඩේ වඩා හොඳ වැඩේ දැනගත්තට පස්සේ නිවැරදි කිරීමද නම්බුකාර වැඩේ මේක හොඳ ප්‍රශ්නයක් කලකා බලන්න උදාහරණ උත්තරයෙන් ආදලා මේකදී මේකදී අගෙන් ආඩම්බර දුන්නේ කොහොමද සතිය පිහිටවන කාලේ හද අගෙන් ආඩම්බර දෙන්නේ කොහොමද සතිය පිහිටවන ඉල සතිය තහවුරු වෙනකොට මේක බලන්නේ කොහොමද කියන එක පිළිබඳව ලොකු එකක් ඇති වෙනවා නිසා කල්පනා කරලා බලන්න ඕනේ මෙයින් අර සතිය වැරදිලා කරගෙන ඉන්න වැඩේ හිත වල්මත් වෙලා නන්නත්තර වෙච්ච වෙලාවක නන්නත්තරෙච්ච බව දැන ගැනීම කාර අපක අප්‍රමාදයේ ඒක අසංස්කාරිකව සිද්ධ වෙන්නේ. මොකද අසත්‍ය අවස්ථාවකයි ඒක මතුවේ. සතිය ගෙහිච්ච නන්නත්තරෙච්ච මේ මේ කලාවෙදිච්ච පාරෙන් පිට ගිය වෙලාවක තේරෙනවා දැන් මොහොම දැනක ඉන්නේ කියන. නමුත් මේක මේ බව දැනගෙන නැවත සතිය ගෙනීමට වඩා ශ්‍රේෂ්ඨ වැඩක් බවයි බුදුහාමුදුරන් කියන්නේ. ඉතින් ඒ නිසා උගෝදෙන පටලවෙනවා මේ සම්මා සති සහ මිච්ඡා සති දෙක කිව්වහම සතිය හැම වෙලාවෙම සෝබන চৈতසිකයක් කියලා ඒක මම නැවතත් කියන එකට බාධා කරන්නේ මම හදන්නේ බැලු බැලමට පේන්න පුළුවන් තමන් වරද්දාගෙන ඉන්න බව දැන ගැනීම අපෝමණ වැඩක් කියලා සමාජ සුබකාරක සමාජ සෝදකයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි බලන්නේ. බුදුජානකේ දැනගන්න මේ අසංස්කාරිකෝ හෝ හිතට දැනෙන මේ දේ තමයි අපි නිවැරදි කිරීමට උදව් කරන්නේ. ඒකට බුදුහාමුදුරන්ටත් ඒ වැඩේ කරලා දෙන්න බෑ. ගුරුවරුන්ටත් බෑ, නීතිවලටත් බෑ, තීල් නීතිවලටත් බෑ මොනම දෙයකටත් බෑ. උඹ දෙනකොට වෙලා තියෙන මේක එනකොටම මේක නොදකින් නොකතන් කියලා හිතන තරමට මේ චිත්ත tattවගත වෙලා සංඥා වරද්දාගෙන දික්තිගත වෙනවා. නිසා ඒක කියලා පැටි වෙනවා වරදුනයි පෙරදුනයි කියලා හිතාගෙන මම අදටින් ඉන්න බව දැනගත්තා කියන එක පාපයක් කරලා බලනවා. එවැනි පුද්ගලයෙකුට බෑ සතියට පෙරදුන. එවැනි කෙනෙකුට බෑ කෙනෙකුට උපදේශයක් දෙන්න. මොකද ඒක උදලා සම්පූර්ණ උඩු යටපත්වගෙන තියෙන කෙනෙක්. නිසා වටිනාකම තියෙන්නේ මෙන්න මේ වගේ අපිට දැනෙන දේ තමන් මල් මට්ටියකට වඩා තමන් මල් මට්ටියක් උඩට වඩාම ඔබ ධාතු කරඬුවක් වාගේ ධාතුන් වහන්සේලාවක් වගේ මෙන්න මේකෙන් තමයි අපේ චරිතය හැදෙන්නේ. මේක තමයි සැබෑම සම්පූර්ණ විප්ලවී ආරම්භය. මේකට කොච්චර වදිනවද? සෑම යෝගාවචරයකම දැනගන්න ඕනේ අනිත් යෝගාවචරය ඉන්නේ යන්නේ එතන නම් අනේ කලබල කරන්න එපා. යාට තාට අවස්ථාවක් දෙන්න ඉලංගිකට. අන්න එතකොට යාට තේරෙන බරගෙන මේ භූමිය සුද්ධ භූමියක් මොකද අපේ අකුසල කර්ම මෙතන හැලුවා අකුසලේ එනකොට අකුසලේ බව දැනගන්න පුළුවන් වුණා මේ කියලා දෙපේක දෙයක් නෑ සාධනේ මේක තමයි ආයති සංවැඩේ මේක තමයි සාසනේ ඉස්පානේ මේක තමයි මරන්න බැරි දේ මේක තමයි බුදුහාමුදුරේ ඉදිරියට සිදු වෙන්නේ පිටත් සිදු වෙන්නේ බුදුහාමුදුරේ වැඩගත් වෙන්නේ බුදු ධර්මයයි ධර්මයේ කියලා කියන සතිපට්ඨානයි සතිපට්ඨාන කියන්නේ සතියයි සතිය කියලා කියන්නේ කාමාවක අපමාදයයි ඒක ඕනම වෙලාවක වෙනවා ඊට පස්සේ කල යුත්තේ සාමාන්‍ය බුද්ධියන සිද්ධ වෙනවා. උපමාකම් කියනවා නම් අපි හතෙක් කිසගෝල සර්පේ පාගන්න ඕන්න මෙන්න කියලා. දැන් මේ පය තිබ්බනම් කියන්නේ සතාගේ උඩට කියලා දැනගත්තා නම් කොයි අතරද දුවන්න ඕනේ වමටද දකුණටද නැකත් බලන්න ඕනේ කියලා ප්‍රශ්නයක් එන්න දුවන එක ඉබේ වෙනවා. මොකද අපි දන්නවා පොඩ්ඩක් චිත්තකේ පහුණා නම් මොකද වෙන්නේ කියලා. ආන්නේ වගේ තමයි කාරාත්මක අපමාදය ඇති කර ගැනීම සුදුසු පරිසරය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. අරණ්‍යගත වීම. දුක්ඛ මූලගත වීම, ශුන්‍යාකාරගත වීම. ඒ මොකද ගස්කල් අපිට hina වෙන්න දෙන්නේ නැහැ. ඕන්න ඔබට වැරදුනා අහුණා නේද කියලා hina වෙන්නේ. නමුත් මේ සදාචාරය ඉස්සරහට ගත්තත් කල්යාණ ආසාවෙන් හැදෙන්න හදන ඇත්තන්ගේ මේ වැරද්ද වැරද්දක් කියලා පෙන්වන්න හදන ගතියක් තියෙනවා. ඒ නිසා Taman තනියම නම් ඉන්නේ වෙලාවේ ලොකු වාසියක් හම් වෙනවා. මගේ වැරද්දකට ගිහිලා. මගේ හිත පිට ගිහිලා. දැන් පිට ගිය බව දන්නවා. මේක බොහොම වට වැඩක්. මේක බුද්ධ ආදී උත්තරනවා කියලා හොඳයි කියපු දෙයක්. ඒ තමයි වහාම මේක පිළියම් කරගන්න ඕනේ කියලා කිව්වහම ඒ පුද්ගලයාට ඒ කරගත්ත දේ ඊට පහුවෙන්ද ඒ වැරද්දම කරනකොට අනිවාර්යයෙන් මේක කලින් කරන්න පුළුවන්. ඒකෝ සාරාපක අප්‍රමාදය වැරද්ද පහු පහු වෙලා පහු පහු වෙලා පටන් ගන්නකොට එන්ටෙන් ටෙන්ඩෙන් වැරද්ද කරනකොටම හැරෙනකොටම කරන්න වෙච්චාම ඒ බුද්ධලන් තේරෙන්න පටන් අර ගන්නවා විනාව යුද්ධයක් වාගේ ජීවිතේ. වැරද්දට කලින් වැරද්ද දැක් ගන්න පුළුවන්. ඔය ගොඩනැගිලි කර්මාන්තයේදී හොඳට පේන දෙයක් තමයි එකකට පියවරක් වගේ පන්නගෙන ගිහිල්ලා පස්සේ හදන්න ගියොත් අනිවාර්යයෙන්ම 125ක් අමතර කාලය සහ අමතර ධනෙ දීලා කරන්න වෙනවා. ඊට මේක වැඩි හොඳ හොඳට බලලා කියලා කරනකොට මේකවර කරගෙන යන්නේ. ඒක තමයි මේ ගොඩනැගිලි කර්මාන්තය දැන්ද කරන්නේ. ඔක්කොම අදහස් එකතු කරලා ඉංජිනේරවරු කාර්ය සහායකයත් ඔක්කොම විතර සුද්ධ කරුවා එකඟතාවයකට ආවා ඊට පස්සේ 150 ගන්න 170 80 ගන්න ඒක කරනවා. වැරද්දකට පස්සේ ඒක හදන්න ගියොත් නම් අනිවාර්යයෙන්ම 125 50 ආපස්සට යෑම සිද්ධ වෙනවා. මේ මේ වැරද්ද ඒක පොඩ්ඩක් කර්මාන්තයේ ආවේනික ලක්ෂණයක් මිස ඒක නැතුව පොඩ්ඩක් හදන්න පුළුවන් කියලා දෙයක් නැත්තේ නේ. බුදුහාම කිව්වනේ පොඩ්ඩක් හදන වඩුව දැක්කම ඕකම මැරුවනම් ආයෙ පොඩ්ඩක් හදන්නේ නැහැ. ඒක පොඩ්ඩක් හදන්න එපාය. හදනකොට වර්ගිය. වර්ගිකම ගන්න තියෙන කාරණා මේක වැරද්දලා වැරද්ද හදන්න ගියොත් වැඩි. වැරද්දක් කරන්නේ නැතුව කරන්නේ ගියොත් කාලය දැනෙන ගොඩක් ඉතුරු වෙනවා. ඒ වගේ තමයි කාය දුක්ඛන්ත, පටි දුක්ඛන්ත නෑ කියලා දෙයක් නෑ ජීවිතේ. අනන්ත වශයෙන්. හිත වෙනකොට ඒ වෙනකොටම දැන ගැනීම කාරකට අප්‍රමාදේ ඒක නිවැරදි කිරීම කාරක අප්‍රමාදේ මෙන්න මේ කාරක ආකාරකට අප්‍රමාදේ හිත මිත්‍ය දුරුද කියන්නේ ඉස්සල්ලා අල්ලගත්තොත් ඒක ඉස්සල්ලාම දැනගන්න යෝගාවචරය බුදුහාම වෙයි දැන මේක දකින්න ආත්‍යංශ ඥාන හුදෙකලාම පේනවා. යෝගාවචරය මෙතෙන් තන් කරන්න එපා. තමන් තමන් විවේචනය කරගන්න එපා. මේ සතිය දැන් ක්‍රියාත්මක වෙන්න හදන්නේ සතිය සම්පූර්ණ පාවඩ වෙලා කුණාකනාරූඪ කරලා ඒ සතිය පෙන්ලා දෙන විදිහට නැවත පහත හිත යොදාන්න. ආනාපාන හිත යොදාන්න. ඉන්දියකට හැදෙන හිත යොදාන්න. ඉන්න ඉන්දියාවට හිත යොදාන්න. එතකොට තමන් තුළ පිච්චිලක් ඇති වෙනවා. මේකට කියනවා සම්පත්තියක් කියලා මේකට කියනවා සාධන සම්පත්තියක් කියලා. මේ සම්පත්තියේ කිසිම දෙයක අඩුවක් නැති මාත්‍යක් නැති පිටුවක්. මෙන්න මේ ගතිය දැක්කම බුදුන් දැක්ක තමයි. මගේ හිතේ වැරද්දක් දැකලා නොසලී ඉන්න පුළුවන් ගැතියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඊගාටික්ක් නෙවෙයි වැරද්ද හදා ගන්න පුළුවන් ගැතියක් තියෙන එක කායික දුෂ්චර්යයක්, වාචික දුෂ්චර්යයක්, මනෝ දුෂ්චර්යයක් පිටින් පස්සේ. මේක ඇති වුණාට පස්සේ තේන මුදු ආලෝකය දැනෙන ධර්මයේ සජීවී කම දැනෙන සංඝ ගුණය කිසිම වෙනසක් නැහැ අවුරුදු 2545 ගියයි.